මේ බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 2562ක් දැන් ඉක්මලා ගිහිල්ලා තියෙනවා. එතකොට පින්වත්නි නමුත් උන්වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳව තමයි අපට තියෙන එකම ප්‍රධානම සාධකය ඒ බුදුරජාණන් වහන්සේ මොන විදිහේ ජීවිතයක්ද ගත කරලා තියෙන්නේ නැත්නම් උන්වහන්සේගේ සම්පූර්ණම ඒ ಗುಣ මොනවාද ඒ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ කුමන කරුණකටද ඒ බුදුරජාණන් වහන්සේ අපට ලෞකික ලෝකෝත්තර සුවය සලසා ගන්න මං හිලිපෙහෙලි කරේ කුමන ආකාරයෙන්ද මේ සියලුම වාර්තා ටික අපිට ලැබෙන්නේ ඒ උන්වහන්සේගේ බුද්ධ වචනය තුලින්. ඒ නිසා ඒ ධර්මය අපිට අද තියෙනවා සූත්‍ර 17705ක් පමණ ප්‍රමාණයකින්. ඒ ධර්මයේ තුල නිතර නිතර ධර්ම නැත්තම් උන්වහන්සේගේ දේශනාව විග්‍රහ කරන පාඩය තමයි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි දැන් ඒකට පළමුවෙන්ම ඔබ පින්නතුන්ට අපි කියලා දෙන්න කැමති මේ පාඩේ සරල අර්ථය තමයි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය මනවින් දේශනා කළා. ස්වාක්ඛාතයි. මුල මැදාග පිරිසුදුයි. ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං Brahmacharya එතකොට සම්පූර්ණ පිරිසිදු වූ Brahmacharya නැත්තම් නිවන් මඟ දේශනා වෙන ධර්මයක් මේ තියෙන්නේ. මේකට එකතු කරන්න කිසිම දෙයක් නැහැ. අඩු කරන්න දෙයක්වත් නැහැ. වැඩි කරන්න දෙයක්වත් නැහැ. සමස්තය දේශනා කරලා තියෙනවා. ඊළඟට උනාසයේගේ ධර්මය සම්දිත්තිකයි. මේ ජීවිතේදී අවබෝධ කරන්න පුළුවන් ධර්මයකයි. ඊළඟ අකාලිකයි. ඒ අකාලිකත්වය ගැන තමයි අපි විශේෂ අවධානයක් මේ දේශනාවේදී යොමු කරන්නේ. අකාලික ධමයක්. ඕනෑම කාලයකට වළංගු ධමයක් තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය. ඊළඟට ඒහි පස්සික කියන්නේ අපිට ඇවිත් බලා පිළිගන්න කියන තරමට නිර්මල පීතුරු ධර්මයක්. ඕපනයිකයි කියන්නේ තමන්ගේ ජීවිතේට මේ ධර්මයේ ගලපලා බලලා පිළිගන්න පුළුවන්. දැන් අනිත්‍ය දේ අපිට ගැලපුව හැකි. ඇස අනිත්‍යයි. ඇත්තද? බලනකොට ඇත්ත. කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. කය අනිත්‍යයි. ඊළඟට මේ ධර්මය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. ඒ කියන්නේ ඒ ඒ කෙනාගේ තුල තිබෙන ප්‍රඥාවට අනුව තමයි ඒ ඒ කෙනා අවබෝධ කරන්නේ. එහෙම නැතුව දැන් මේක සමහර අය විස්තර කරන්නේ මේ ඒ තමාගේ ඥාණයට අනුව තමයි මේ ලෝකය අවබෝධ කරන්න කියන එක. එහෙම නෙමෙයි. තමාගේ නුවණට අනුව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ ඒ කෙනාට තේරෙන්නේ. එහෙම නැතුව එයාට මේ අමුතු ඥානයක් පහළ වෙනවා කියන එක නෙමෙයි. සමහර අය කියන්නේ මේ අපි අපිට තියෙන ඥාණයට අනුව අපි මේ තේරුම් ගත්තා කියලා. දැන් මේ ඉබරේද ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආපු කෙනෙක් කාන්තාවක් ඒ යුවලක් මාත් එක්ක කතා කරනකොට ඒ නෝනා මහත්මිය පැහැදිලි කරනවා වර්තමානයේ මේ බුද්ධ ශාසනයට හානිදායක සමහර භික්ෂූන් පහළ වෙනවා. වැරදි විග්‍රහයන් කරන. ඒ අතර එක භික්ෂුවක් දැනට මේ ඕස්ට්‍රේලියාවලට එහෙම යනවා පිටරටවල් වල යනවා ලංකාවේ හැමතැනම දේශනා කර කර යනවා මාර්ගඵල මේ දැන් දෙනවා ධ්‍යාන වලට මේ දැන්පත් කරනවා ඉතින් මේ වගේ මේ මිත්‍යා වැඩ පිළිවෙල යන අය ඉන්නවා එතකොට මේ පටිච්ච සමුප්පාදයේ පටිච්ච කියන එක විග්‍රහ කරන්නේ පටිච්ච පටිච්ච. ඒතකොට ඒ වගේ. ඊළඟට චපස්සායතන සූත්‍රය ගැන කියනකොට කියන්නේ ච කියන්නේ පාලියෙන් 6 කියන එක. ආයතන 6. ආයතන 6ක ස්පර්ශය ගැනයි මේ කියවෙන්නේ. ඒතකොට චප්පස්සායතන සූත්‍රය චප්ප චප්පස්සායතන. ඉතින් මේගොල්ලෝ මේ පුදුමාකාර විදිහේ මහා දැවන්ත ගෞරවයක් හානියක් බුද්ධ ශාසනයට කරනවා. ඔව්. ඉතින් ඒ නිසා මේ ධර්මයේ කියන එක අපි සැබෑ ලෙස දැනගත යුතු වෙනවා. ඒ කාන්තාව එතකොට තේරුම් අරගෙන ඉන්නේ මට තේරෙන විදිහට දැන් ඒ හාමුදුරුව විග්‍රහ කරපු විදිහට මට දැන් මේ හොඳට මම නොවේ මගේ නොවේ කියන එක මේ මට තේරෙනවා කියනවා. මට දැන් මේ මගේ මහත්යට මම සේවය කරාට මට එයාව මේ මං සේවය කරගෙන ඉන්නවා විතරයි එච්චරයි. මට මේ මගේ කියලා ඇලීමක් නැහැ. මගේ දරුවටත් එච්චරයි. ඒ වගේ. ඉතින් දැන් මේ කියන විදිහට මේ මෙයා අනාගාමී තත්වයක ඉන්නවා. ඉතින් මං ඊට පස්සේ ප්‍රශ්න කරගෙන ගියා. ප්‍රශ්න කරගෙන ගිහලා මං අහුවා ඔයා සත්තු මරනවද? ඒ පරිගුව සත්තු මේ සාමාන්‍යයෙන් කූඹිය කරේ මේ මරනවද කියලා. මරනවා කිව්වා. මං කෝ දැන් එතකොට දැන් මේ මේ දැන් ওই වගේ ඉහළ තලයක දියුණුවකට ගියේ කියලා මේ ආර්ය සීලයකනේ ඉන්නේ. ඒක ඔයා එහෙම කරනවා. ඊට පස්සේ මම එකින් එක පංච සීලය ගැන දාලා බලපුවම ඒවට නිරුත්තරයි. එතකොට දැන් මෙයන් කිව්වා මේකේ විධික්‍රමයකට අනුව තමයි මේ ධර්මය ගමන් ධර්මයේ ගමන් මාවත් තියෙන්නේ. මේක ආනුපුබ්බී කතාව. පිළිවෙල කතාවකට අනුව යන්නේ මේ ධර්ම මාර්ගයේ. එතකොට පළමුව මේක සීලේදී පළමුවෙන්ම සද්ධාවට එන්න ඕන. අර ඒ භික්ෂුව කියලා දීලා තියෙන්නේ පළපුව ප්‍රඥාවෙන්න ඕන. ඉස්සෙල්ලාමයි ප්‍රඥාව එන්නේ. ඒතර ප්‍රඥාව ඉස්සෙල්ලාම පහළ වුණාම අපිට කරන්න කිසි දෙයක් නැහැ. ටක් ගාලා අපි රහත් වුණා. ප්‍රඥාව පහළ වුණා. ඒතර මේකේ පළවෙනි පියවර හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව කියන්නේ සද්ධාහති තථාගතස්ස බෝධින්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපි පිළිගන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලයි. එතකොට මේ ධර්මය තුලින් අපි බලනවා ඇත්තටම මේ ධර්මයේ ওই බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙන ಗುಣ මේ ධර්මයේ තියෙනවද? මේ ධර්මය මනවින් දේශනා වෙලා තියෙනවද? එතකොට අපිට මේ වර්ෂ දහස් ගානක ඉතිහාසය තුල 2562ක් වූ ඉතිහාසය තුල කිසිම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට පුළුවන් වෙලා නැහැ බුද්ධ වචනේ අහවල් තැන වැරදි කියලා කරුණු සහිතව ඔප්පු කරන්න. කිසිම කෙනෙකුට බැරි වෙලා තියෙනවා. කරුණු සහිතව. නිකන් කියනවා. ඔය බුදුහාමුදුරු දේශනා කරාට කෝ කී කී එක එක කතා කිව්වට කරුණු සහිතව කියන්න බෑ. ලියවිල්ලක් නැහැ. නමුත් අනිකුත් ආගමික ශාස්ත්‍රවරුන්ගේ ප්‍රකාශ ගැන කරුණු සහිත දේවල් තියෙනවා. දැන් ඔන්න අපි ගත්තොත් එහෙම ඒ ඒ දේශක ඒ ආගමික දේශනාවලට අගෞරවය කරන නෙමෙයි මම මේ සඳහන් කරන්නේ බුදුදහමේ තියෙන යථාර්ථවාදී භාවය ගැන පැහැදිලි කරන්න. දැන් මේ 20 වෙනි සියවසේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම විද්‍යාඥයා Albert Einstein. Albert Albert Einstein කියන්නේ මම යේසුස් වහන්සේ යම් තැනක තබනවා නම් ඊට වඩා ඉහළින් බුදුරජාණන් වහන්සේ තබමි කියලා. මොකද එයා කතෝලික බැතිමතෙක්. එතකොට 20 වෙනි සිය වසේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම දාර්ශනිකයා තමයි අ මොකද්ද නම වෙන්නේ? බර්ඩන් රසල්. 20 වෙනි සිය වසේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම දාර්ශනිකයා බර්ඩන් රසල්. එතකොට දැන් Bertrand Russell why I am not a Christian ඇයි මම කිතුණුවකු නොවුයේ කියන ග්‍රන්ථයේදී පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේව ඉහළින් තබලා කතා කරනවා. තවත් දාර්ශනිකයෙක්ව ඉහළින් තබලා කතා කරනවා. නමුත් යේසුස් වහන්සේව එයා ඉහළින් තබන්නේ නැහැ. එතකොට මේ කරුණ වලින් අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අනිකුත් ඒ දාර්ශනිකයන්, විද්‍යාඥයන්, ඒ වගේම සමහර ගණිතඥයන් මේ ලෝකයේ පහළ වෙච්ච විවිධ උගතුන් බුද්ධිමතුන් පැහැදිලිව දැකලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සත්‍යවාදී බව. ඒතකොට මේ සත්‍යවාදී බව ඒ නැත්තම් ඒ සත්‍යවාදී බවට එරෙහිව කිසි කෙනෙක් මෙතෙක් කරුණු සහිත ලියවිල්ලක් නැහැ. The Sir Edwin Arnold ආසියාවේ ආලෝකය Light of Asia කියලා දැක්කේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා මේ මම සඳහන් කරේ ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ගුණ එහෙම නොවේ කියන්න පුළුවන් කෙනෙක් මෙතෙක් ලෝකේ පහළ වුණේ නැහැ. ඒතොර ඒ වගේ ධර්මයකටයි අපි උරුමකම් කියලා තියෙන්නේ. ඒ වගේ උදාාර ධර්මයක් උරුම වෙච්ච මේ බෞද්ධ ජනතාව ඒ ධර්මයේ ප්‍රතිඵල නෙලා ගන්න නැතුව මැරිලා යන එක තමයි තියෙන ප්‍රබලම සෝචනීය తත්වය. මොකද මේ ධර්මයට වඩා ඒගොල්ලෝ වෙන වෙන දේවල් පසුපස ගමන් කිරීම ඇති වෙලා තියෙනවා. ඊට කලිනුත් අපි මේ ගුවන් විදුලි සංස්ථාවේ කරපු දේශනාවෙදි පැහැදිලි කරලා දුන්නා අපි මිත්‍යා විශ්වාසවල මොනතරම් ඇලී ගලී වාසය කරනවද කියලා. මේ අකාලික වූ ධර්මයේ පැත්තකට දාලා අපි කැමති වෙනවා මේ తాවකාලික සැනසීම් ලබන්න සමහරලාට ජ්‍යොතිෂයේ වගේ වෙන් උපකාර හොයන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කේන්දරවල පිහිට ලබා ගන්න හදනවා. නැකත්වල පිහිට ලබා ගන්න හදනවා. ඊළඟට ග්‍රහයන්ගේ යම් යම් බලපෑම් අපිට තියෙනවා කියලා එහෙම කියන්න හදනවා. ඒ එකක්වත් බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ දේශනා කළා නැහැ. කාටවත් ඒවා එහෙම නොවේ කියලා අභියෝග කරන්නත් බෑ. ඒතර උන්වහන්සේ දේශනා කරන්නේ තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයාට සෑම වෙලාවකම සුබ නැකත. යම් උදෑසනක අපි පින් කරනවාද? ඒක සුබ උදෑසනක්. යම් දහවලක අපි පින් කරනවාද? ඒක සුබ දවාලක්. යම් රාත්‍රියක අපි පින් කරනවාද? ඒක සුබ රාත්‍රියක්. ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අකාලිකයි. ඕනෑම කාලයක ප්‍රතිඵල ලැබෙනවා. දැන් අපි කියමුකෝ උන්වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මෛත්‍රිය වඩනවා නම් අපි කියමුකෝ මේ දස දිසා භාවනාව වඩනවා නම් එයාට ආනිසංශ 11ක් ලැබෙනවා. හොඳට නිින්ද යනවා. හොඳට හැරෙනවා. නරක සිහින දකින්නේ නැහැ. මිනිස්යන්ට ප්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා. දෙවිවරු රකින්නවා. එතකොට දැන් මේක තව ටිකක් ඉදිරියට තියෙන මම මේ මේ ටික අරගෙන මම සඳහන් කරන්නේ යම් කෙනෙක් සැබෑ මෛත්‍රී භාවනාවට ආවොත් පටලව ගන්න නැතුව එයාට අර මිනිස්යන්ට ප්‍රිය වෙනවා කියන එක පැහැදිලිව තියෙනවා. මේක කරලා බලන්න ඕන. දැන් අද අපි කරන්නේ මේ එහෙම කරන්නේ නැතුව කෝ ඉතින් මේ බුද්ධ ආගම තිබුණා කියලා නැත්තම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඊ කාලේ තිබුණාට මේ කාලේ වළංගු නැහැනේ කියලා එහෙම කී කී ඉන්න පිරිසක් තමයි අද ඉන්නේ. මේක කරන්නේ කරන්න ඕන. දැන් මෛත්‍රී භාවනාව කරන්න අපිට කියලා දීලා තියෙන්නේ දැන් ඔන්න එක සූත්‍රයක් අපිට තියෙනවා අනුරුද්ධ සූත්‍රය. මහත්ගත චේතෝ විමුක්තිය අපමඤ්ඤ චේතෝ විමුක්තිය. ඊළඟ කරණීයමෙත් සූත්‍රයේ මේ ගැන සඳහන් වෙනවා. දැන් අපි මහත්ගත විදියට වඩනකොට අපි වඩන්න ඕන ඒ කියන්නේ තමන්ගෙන් පටන් අරන් තමන්ගේ නිවස, තමන්ගේ ගම, තමන්ගේ නගරය, තමන්ගේ ප්‍රදේශය, තමන්ගේ රට, තමන්ගේ ලෝකය, සියලු ලෝක. ඊළඟට ඒක දිශාවලට වඩනවා. මහත් දැන් අප්‍රමඤ්ඤ වශයෙන්, අප්‍රමාණ වශයෙන් වඩනවා. අප්‍රමඤ්ඤ චේතු විමුක්තිය. එතකොට උතුරු දිශාව, උතුරු අනු දිශාව, නැගෙනහිර දිශාව, නැගෙනහිර අනු දිශාව, දකුණු දිශාව, දකුණු අනු දිශාව, බටහිර දිශාව, බටහිර අනු දිශාව, යට දිශාව, උඩ දිශාව. එතකොට ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ක්‍රමයට මේ මෛත්‍රිය වඩන්න ඕන. දැන් අපි මෛත්‍රී භාවනාව කියලා අවුරුදු ගාණක් තිස්සේ පාවිච්චි කරන්නේ ඇත්තටම කරුණා භාවනාව. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා, නිවන් දකින්වා කියලා මේ යන්නේ කරුණා භාවනාව. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා ඒ කරුණාවෙන් තමයි මේ සෙත් පැතීම කරගෙන යන්නේ. මෛත්‍රිය කියන්නේ අව්‍යාපාද. අහං අවේරෝ හෝමි. අභ්‍යාපජ්ජෝ හෝමි. දැන් අංගුත්තර නිකායේ දසක නිපාතේ කරජකාය වර්ගයේ තියෙන සූත්‍ර තියෙනවා මේ අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛියත්තානම් පරිහරාම කී කිය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මම වෛර නැත්තේක් පින්මා. ඒතර මේ දිශාවට එක දිශාවක් අල්ලගෙන ඒකට මේ මෛත්‍රිය පතුරවාගෙන වාසය කරනවා. ඊළඟට එක දිශාවකට කරුණාව යොමු කරගෙන පාවිච්චි කරනවා. එක දිශාවකට මුදිතාව, එක දිශාවකට උපේක්ෂාව. දැන් මේ මේ කාලේ තියෙන දැවැන්තම අරුබුදයේ බුද්ධ ශාසනයේට විවිධ භික්ෂුන් වහන්සේලා තම තමන්ට හිතු හිතු දේවල් දේශනා කරන එක. ඒ තරම් දැවැන්ත අරුබුදයක් මම හිතන්නේ ශාසන ඉතිහාසයේ මෑත කාලිනව සිදු වෙලා නැහැ. දැන් මම ඊයේ මේ මට හම්බ වුණා මේ පහුගිය දවසක ආනන්ද විද්‍යාලයේ ධර්ම දේශනාවක් කරන්න ගිය වෙලාවක අපේ ස්වාමීන් වහන්සේ නම රුහුණු විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනාංශය කිව්වා ඉතින් අපි කතා වුණේ මං කිව්වා මේක ඔබ වහන්සේලා මේ දැන් අධ්‍යාපන වශයෙන් යෙදිලා ඉන්න අය නිසා මේ කරගෙන යන මේ මිත්‍යා වැඩවලට විරුද්ධව ග්‍රන්ථ ලියනද? ඔව්. දැන් ඔන්න ඉබරේදායක මාධ්‍යයක එක භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා පින සහ කුසලය විග්‍රහ කරනවා. ඉතින් ඒකෙදි සම්පූර්ණ ඒ භික්ෂුන් වහන්සේ උත්සාහ කරන්නේ පින කියන එක කරන්න එපා කියන එක. ඒ පැත්තට තමයි මිනිස්සුන්ගේ හිත නැඹුරු කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා පුඤ්ඤබාහි සූත්‍රයේදී පිනට බය නොවන්න. ඊළඟට දැන් එතුමා පින කියන එක හඳුන්වන්නේ ඒ හාමුදුරන්ට ඕන විදිහට. මේ මාධ්‍ය සජීවී සාකච්ඡාවක් ගියා මට වමනා වුණා දුරකතනෙන් අමතලා ඒකට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කරන්න. නමුත් මම දන්නවා මේ මතය ඉදිරිපත් කරනකොට මගදී කට් කරනවා. ඒක දන්න නිසා මම ඒකට ගියේ නෑ. නමුත් මම හිතාගෙන ඉන්නේ මේ විස්තරේ දැනගෙන මේ භික්ෂුන් වහන්සේගේ දුරකතන අංකාරය ගැන කතා කරන්න. දැන් මේ මේ රටේ මෙහෙම කරන්න දෙන්න බෑ අපිට. මොකද මේ අහිංසක ජනතාව නිතර නිතර වැරදි පැතිවලටම යනවා. මේ අකාලික ධර්මයේ යට ගිහිල්ලා తాවකාලික ධර්ම ඉස්මතු වෙනවා. දැන් ඒකයි මෙතන තියෙන දෙවන්ත අරුබුදය. తాවකාලික ධර්ම. ඒ ඒ කාලවලට හිතන ඒවා කියනවා. දැන් පුඤ්ඤ කිරිය වත්තු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තීනිමානි භික්කවේ පුඤ්ඤ කිරියානි. පින පින පුඤ්ඤ කිරිය. පින්කම් හතමානි තියෙන දානමය සීලමය භාවනාමය කියලා. එතකොට දැන් මේ අර වික්ෂුන් වහන්සේලා එක එක මහාචාර්ය හාමුදුරුවරුන්ගේ ගෝලියෝ කියනවා. මේකේ මහාචාර්යයගේ ඇති කතන්දරයක් නෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක. මේකේ තියෙන්නේ මාර්ගඵල தත්වයන්ටපත් වෙච්ච උත්මයෝ. සාරිපුත්ත මහරහතන් වහන්සේට මොන මහාචාර්ය পদවියක්වත් තිබුණේ නෑ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මම හිතන්නේ UK මොකක් කර යුනිවර්සිටි ඒ කාලේ ප්‍රොෆෙසර්ද දන්නේ නෑ. එහෙම නැහැ. දැන් මේ කාලේ දැන් මමත් දැන් අර විස්තරේ දානවා මගේ මගේ මගෙන් අහපුවම මම විස්තරේ සේරම දෙනවා හිටපු විශ්වවිද්‍යාල කතිකාචාර්ය ශාස්ත්‍රපති රෙම්මේ ඒ තියෙන සේරම දෙනවා විස්තරේ. ඒක දුන්නේ නැත්නම් එහෙම වර්තමාන කාලේ ඉන්න අයට හරියන්නේ නැහැ. තාම මොකද්ද දන්නේ දැන් දැන් මිනිස්සු මම හිතන්නේ හොයනවා ඇති බුදුහාමුදුරන් තිබිච්ච ඒ ওই තනතුරු ටික හොයනවා. ඔය මේ කාලේ බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන්න ආවොත් එහෙම බලන්නේ උන්වහන්සේගේ ඥාන ටිකට වඩා ඒ ඉස්සරහින් තියෙන ඒ උපාධි ටික ඔය ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ ලැන්කැස්ටර් වලට නැත්තම් මේ කේම්බ්‍රිජ් අර එමේ බුදුරජාන් වහන්සේ නැත්තම් මේක හරියන්නේ නැහැ කියලා තමයි ගන්නෙ. ඒ තරමට මේ ධර්මයේ පහළට ගිහිල්ලා තියෙනවා. මේ අකාලිකෝ උන්වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමිතා ධර්ම පුරලා අවබෝධ කරගත්තු ਸਰවඥතා ඥාණය දෙවන්ත ලෙස සැහැල්ලුවටපත් කරනවා. ඒ නිසා උන්වහන්සේගේ ධර්මයේ අකාලික බව පැහැදිලිව පේනවා මේ ලක්ෂණ තුනෙන්. දැන් වරක් මට හිතෙන්නේ මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව විදේශ රටකදී සුදු ජාතිකයන්ට දේශනා කරනකොට ඒ සුදු ජාතිකයෝ කියලා තියෙනවා. උන්වහන්සේගේ සෑම විග්‍රහයක් එක්කම මම එකඟ වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ වියත් භික්ෂුවක් හැටියට මම ගරු කරනවා. මොකද මටත් ශාසනය තුල රැඳී හිටින්න ඒ කාලේ හැටියට හොඳ හැඟීම් ඇති කරපු භික්ෂුන් වහන්සේ නමක් නායක හාමුදුරු කෙනෙක්. ඉතින් උන්වහන්සේ ගෙන් අහලා තියෙනවා සුදු ජාතිකයෝ මේ බුදුදහම හරි ගැඹුරුයි පැතිරුණු එකක් මේක හරි අමාරුයිනේ මේක තේරුම් ගන්න කිව්වම උන්වහන්සේ කියලා තන නෑ මේක හරි සැහැල්ලුයි කරුණු කීපයි තියෙන්නේ මේක තියෙන්නේ ත්‍රි සිග්නාටා ත්‍රිලක්ෂණය අනිත්‍ය impermanence දුක්ඛ suffering or unsatisfactoriness අනාත්ම soullessness or unsubstantiality කිව්වම සුද්ධ අප්පඩි ගාලා hina වෙලා තියෙනවා. කරුණු තුනයිනේ තියෙන්නේ. මහා සාගරයක් බඳු වුණාට අනිත්‍ය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම දුකයි. ඒක අපිට ඕන විදිහට හදාගන්න බෑ. දැන් අපි ගත්තොත් එහෙම අපේ කොණ්ඩේ යනවා. තට්ටේ පෑදෙනවා. අපි ඉල්ලීමක් කරොත් එහෙම තට්ටේ පෑදෙන්න එපා. කොණ්ඩේ ගියත් චමන්නේ කියලා. හරියන්නේ නැහැ. අනිවාර්යෙන් තට්ටේ පෑදෙනවා. අනේ මගේ කොණ්ඩේ සුදු වෙන්න එපා. මේක කළුවටම තිබේවා. අහන්න. දත් ටික වැටෙන්න නම් එපා. අපි කියමු අපි ප්‍රබල ඉල්ලීමක් කරනවා. හරියට අර ක්‍රිකට් මැච් වල වගේ. විනිශ්චයකරුගෙන් අති ප්‍රබල ඉල්ලීම් කරනවනේ. ඒ වගේ ප්‍රබල ඉල්ලීමක් කරනවා දත් සෙට් එකෙන්. හොඳට මේ දත් නදින වෙලාවක. මම මගේ දත් වලට මම කියන්නේ කරුණා කළා හොඳට ආගන්න ඕන. අනිත් දත් වැටුණට කමන්නේ මගේ එක දතක් වැටිලා අහුවෙන්න එපා කියලා. මගේ දත් ටික මට ඕන විදිහට තියෙන්න ඕන. දැන් එහෙමනේ අපි ළමයි හදනකොට මගේ ළමයා මට ඕන විදිහට ඉන්න ඕන. මගේ නෝන මට ඕන විදිහට ඉන්න ඕන. මගේ මහත්තයා මට ඕන විදිහට ඉන්න ඕන. එහෙම කිව්වට පුළුවන්ද? බෑ. අනාත්මයි. අපිට අපේ අතක්වත් හසුරුව ගන්න බෑ. ඔව්. අවසාන දැන් බැරි වෙලාවකත් අංශභාගයේ හැදුනොත් අඟලක් දශමයක් හොල්ල ගන්න බෑ වින්නත්. දශමයක් හොල්ල ගන්න බෑ. ඒ වගේ දරුණු තත්ත්වයක් මේ මේ ජීවිතේ තියෙන්නේ. මේක තමයි ත්‍රිලක්ෂණය. ඒතකොට මේක අකාලිකයිනේ. පැහැදිලිව පේනවනේ දැන් ඒ කාලෙත් ඒක හරි. මේ කාලෙත් හරි. අනාගතෙත් හරි. මේ අනිත්‍ය වීම අනිත්‍ය වීමම තමයි. ඇස අනිත්‍ය වීම අනිත්‍යයි. දැන් පින්නතුනි මේ පින්වත් අය අතර සමහර අය දැනට ඇති Tamanට උප්පත්තියෙන්ම ලැබිච්ච කාච වලින් නෙමේ ලෝකේ බලන්නේ. මේ මම් වගේ. ඔව් විනාශ වෙලා. ඒක අලුත් කාච දාගෙන බලනවා දැන්. දැන් බලන්න. සමහර අය මේ કૃතිම කාත්‍ය දාගන්නවා කන්නඩි වලින්. ඒකෙන් තමයි බලන්නේ. මේ මේ තමයි අනිත්‍ය. දැන් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය මේ සමහර අය අමුතු විදිහට කියන්න උත්සාහ කරනවා. ඒතකොට මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ හරිම සරල විදිහට ධර්මයේ දේශනා කරේ. මාතා පිතූ ප ဋ ාණං පුත්තදාරස්ස සංඝවෝ අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තමං. අහගෙන හිටියත් කෙනෙකුට තේරෙනවා මේක නෙමෙයි කියන්නේ කියලා. දැන් සමහර අය උත්සාහ කරනවා ඒක ඇතුලේ තියෙනවා කියලා නිකන් සැඟවිච්ච එකක්. ඒවා හදලා නිර්මාණ කරලා දෙන්න හදනවා. මේක මෙහෙමයි. පට්ටි ඉච්ඡ පටිච්ච. තපස්සායතන චප්පස්සායතන කීකේ අමුතු විදියට ගන්න හදනවා. එහෙම නෙමෙයි දැන් ආයතන ගැන විග්‍රහයේදී මම අර ඕස්ට්‍රේලියාවේ පින්නතුන්ට කියලා දුන්නේ. ඔයා කියවන්න එක එක හාමුදුරුවරුන්ගේ ඒවා කියවන්න යන්න එපා මම කිව්වා කියලා කියවන්න එපා හැබැයි ඉතින් කරුණු පැහැදිලි කර ගැනීමට දන්න කියන ස්වාමීන් වහන්සේ නමකගේ ගුරුහරුකම් ගැනීම අවශ්‍යයි හැබැයි මේ ධර්මයේ අපිට තියෙනවා අවශ්‍ය දේ කියව ගන්න මොකද්ද දැන් මේකේ වෙලා තියෙන්නේ ලෝකයේ මිනිස්සුන්ට කම්මැලි සූත්‍ර කියව ගන්න ඒකින්ද වෙනත් කෙනෙක් මාර්ගයෙන් යැපෙන්න හදනවා. ඒ යැපීම අන්තිම භයානකයි කියලා කියන්න තියෙනවා. දැන් මේ දේශනාවේ මම කියන වැදගත්ම කරුණ තමයි ඒක. ධර්මය පිළිබඳව දැන් ගිහි අයට පුළුවන් කවුරු හරි සල්ලි හම්බ කරලා දීලා ඒකෙන් යැපෙන්න. කමන්නේ දරුවෝ ටිකට නෝනට මහත්යාගේ මාර්ගයෙන් යපුණාට කමන්නේ හැබැයි ධර්මයෙන් නම් එක එක්කිනාට කියලා යැපෙන්න යන්න එපා. වරද්දෙව්වොත් වැරදුනාම තමයි නිරයෙන් කෙලවර වෙන්නේ. අර එක භික්ෂුවක් කියාගෙන යනවා බුදුරජාණන් වහන්සේ උපන්දේශය ලංකාවයි කියලා. දැන් ඒ භික්ෂුවගේ කීම අහලා යැපෙන්න ගියොත් ව්‍යසන සූත්‍රයට අනුව අන්තිමෙන් නිරයෙන් කෙලවර වෙන්නේ. මේ ලංකාවේ ඉන්න සමහර භික්ෂුන් වහන්සේලා නායක කියන අය, අධිකරණ නායක කියන අය, මේ විවිධ විවිධ නායක කියන ආමුදුරවරු මේක පිළිගන්නවා. ඒකට මත මතයක් දෙන්නේ නැහැ. දැන් මේ විරුද්ධ මතයක් දෙන්නේ නැහැ. ඒ වගේ අවාසනාවන්ත ඉරණමකට අපිපත් වෙලා ඉන්නවා. මම ඒකයි අර රුහුණු විශ්වවිද්‍යාලයේ හාමුදුරුවන්ලට එදා විස්තර කරේ මේ ආනන්ද විද්‍යාලයේදී ඔබ වහන්සේලා මේ මේ බෞද්ධ දර්ශනාංශවල එකතු වෙලා pāli බෞද්ධ අධ්‍යයනාංශවල එකතු වෙලා විධිමත් විදියට හොඳ වැඩපිළිවෙලක් කරලා ඔය මිත්‍යා දෘෂ්ටික මත පළ කිරීම වලට විරුද්ධව ග්‍රන්ථයක් කර ලියන්න කියලා. ඉතින් ඒ නිසා දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අකාලික බව හොඳට තේරෙනවා. ඕනම කාලයක ඒක අවබෝධ කරගන්න පුළුවන්. මේ කාලෙත් ඇස අනිත්‍යයි කියලා කෙනෙකුට වටහා ගන්න පුළුවන්. දැන් සංයුත්තනිකායේ සලායතන සංයුත්තේ දේශනා කරන්නේ චක්කුම් වික්කවේ අනිච්චං. පින්වත් මහණෙනි මේ ඇස අනිත්‍යයි. යදනිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යම් දුක්ඛං තද නත්තා. යමක් දුක නම් ඒක අනාත්මයි. යදනත්තා තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති. යමක් අනාත්ම නම් අනාත්ම කියන්නේ තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි නම් එය මගේ කියා හෝ මම කියා හෝ මගේ ආත්මය කියා ගන්න බෑ. ඒව මේතං යථාභූතං සම්මප්පඤ්ඤා එදට්ඨබ්බං මේ විදිහට යථාභූත ඥාන දර්ශනෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකින්ද එදා දැක්ක වගේම අද දකින්න පුළුවන් හැබැයි එදා කෙනෙකුට ඊටා වේගයෙන් වටහා ගන්න පුළුවන් ඒ තියෙන ඥාන ශක්තිය අද මිනිස්සයාට නැහැ මොකද අද මිනිස්සයා වැඩිපුරම කාමයෙන් මත් වෙලා ඉන්නේ. වැඩිපුර ඔළුව පිරීලා තියෙන්නේ පංචකාමයෙන්. රූප බලල සතුටු වෙන ප්‍රමාණය වැඩි. ශබ්දාල සතුටු වෙන ප්‍රමාණය වැඩි. ගඳ සුවඳ දැනෙනගෙන දැනගෙන සතුටු වෙන ප්‍රමාණය වැඩි. රස විඳලා සතුටු වෙන ප්‍රමාණය වැඩි. ඒ කාලේ යම්කිසි ආහාරයක් මේ ඇති අපිට දැන් අපි කියමුකෝ අතීතයේ හිටපු මිනිස්සු සම්බෝලයක් හදාගෙන කැකුළු බත් ටිකක් හදාගෙන උයලා කෑම ටිකක් කාලා ජීවත් වෙච්ච ඒ වගේ නෙමෙයි දැන්. දැන් ඒකට විවිධ වෛවාරණ දාලා පැය දෙකක් විතර කෑමක් හදන්න පුළුවන් දැන්. දැන් මාධ්‍යවල හදලා පෙන්නනවා. එතකොට සමහරලාට ධර්මදේශනාවකට අපිට හම්බෙනවා නම් විනාඩි 15ක් කෑම එක හදන්නම යනවා පැය දෙකක් විතර. ඒ වගේම දැන් අද එදා මේ ධර්මාශෝක අධිරාජයා මුළු දඹදිව තලේ පුරාම පුවරු වලින් ඉදිරිපත් කරේ සම්පූර්ණයෙන්ම ධර්මය. ඒවා පසුකාලීනව එකතු කරලා ඒ ග්‍රන්ථ නිර්මාණය වෙන්නේ අශෝක ධර්මයේ කියලා. ඇත්තට මේක අශෝක ධර්මයේ නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එතුමාට තේරෙන විදිහට තමයි එතුමා ව්‍යාප්ත කළේ. ඒ අශෝක අධිරාජයාට හොඳ ධර්මඥානයක් තිබුණා. ඒ නිසා එතුමා කිව්වා සියලු රටවැසියෝ මාගේ දරුවෝය කියලා. එතකොට සියලු රටවැසියෝ මාගේ දරුවෝය කියන එකට එතුමාට ඒ දැනුම ලබාගන්නේ සූත්‍ර තියෙනවා සංයුත්ත නිකායේ මාතු, පිතු, බාතු, බගිනි, පුත්ත, දීතු කියලා සූත්‍ර හයක් තියෙනවා. මේ ලෝකේ ඉන්න සියලුම සත්වයන් යම් දවසක අපේ අම්මා කෙනෙක් වෙලා තියෙනවා. යම් දවසක අපි තාත්තා කෙනෙක් වෙලා. අපේ දුවෙක් වෙලා, පුතෙක් වෙලා, සහෝදරෙක්, සහෝදරියක් වෙලා. එතකොට එතුමා රජ වුණාම කල්පනා කරනවා මේ ඉන්න මේ ජනතාව මගේ දරුවෝනේ. එහෙනම් මං දරුවන්ට වගේ මේ අයට සලකන්න ඕන කියලා එතුමා කල්පනා කරනවා. එතකොට අන්න ඒ වගේ මේ අවබෝධාත්මකව තමයි එතුමා ධර්මප්‍රචාරය ඒ ඒ පුවරු ලිපිවල කරේ. එතකොට මුළු රට පුරාම මිනිස්සු දැන් රෝහලක් ළඟට ගියත් ඒව දකින්න ලැබෙනවා. දැන් අපිට දකින්න ලැබෙනවා අහවල් නාලිකාවේ අහවල් වෙලාවේ යන අහවල් නාට්‍ය බලන්න. ඉතින් මාත් කැමැත්තෙන් ඉන්නවා බලන්න කියලා ධර්මදේශනා වලට යන්න වෙන නිසා බලන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ හරියට මගේ හැරෙනවා මට. ඉතින් පින්නන්නේ ඒ ටික ඇත්ත වශයෙන්ම බලාගත්තොත් මං හිතනවා මට නිවන් දකින්න ඒ ටිකම ඇති කියලා. ඉතින් අපරාධේ මට ඒ ටික කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මං හිතනවා ලංකාවේ ඉන්න ජනතාව හරි වාසනාවන්තයි. ඒ ටීවී ළඟට වෙලා බත් එකක් තියාගෙන හොඳට බලනවා. අර ලොකු පුවරු ලිපිවලනේ ගහලා තියෙන්නේ. අර ඒ හන්දි ගානේ ගහලා තියෙනවා හවල් වෙලාවට බලන්න. ඊළඟට පළඳින්න කියලා ගහලා තියෙනවා. ලස්සන ගෑනු ළමයෙක් වල්ලගෙන එයා හරහා මේ අහවල් දේවල් බලඳින්න කියලා. එයා වයසට යනකොට තව ගෑනු ළමෙක් අල්ල ගන්නවා. අනිත්‍ය නැහැ. නිට්ටයයි. හැමදේම බලනකොට නිට්ටයයි. දන්ත කල්යාණියත් නිට්ටයයි. කේශ කල්යාණියත් නිට්ටයයි. චවි කල්යාණියත් නිට්ටයයි. වයක් කල්යාණියත් නිට්ටයයි. සේරම නිට්ටයයි. ඉතින් ඒ නිසා මේ මේ වගේ ලෝකයක තමයි අකාලික වූ ධර්මයක් මේ පතුරවන්න අපි හදන්නේ. ඒ ඇස්සේ අර වගේ මිත්‍යා දෘෂ්ටි කියන්න ගියාම අන්තිම අමාරු වෙලා යනවා. ඉතින් මම මේකයි කල්පනා කරේ මේ දේශනාව ඇතුලේ ওই ටිකක් කියන්න ඕන කියලා ධර්මයේ අහන අයට මොකද අපේ පින්වත් අය හරි ශ්‍රද්ධා සම්පන්න ධර්මයට කැමති ධර්මයේ අහන මේ මේ දවස් ටිකේම මේ වන් විදේ සංස්ථාවේ දේශනා ටික බොහොම ශ්‍රද්ධාවෙන් අහන පින්වතුන් ඉන්නවා. දැන් ඇත්තටම මම සිහිපත් කරන්න ඕන පසුගිය දිනක මම කරපු දේශනාව විශේෂයෙන්ම මිත්‍යා දෘෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව අපේ ජෝතිෂ ආදී විවිධ දේවල් අල්ලගෙන ඒක අපිට වැරද්දුවේ මාගගේ ආක්‍රමණයෙන් පස්සේ පොළොන්නරු යුගයේ දකුණු ඉන්දියානු ආක්‍රමණය නැත්තම් මීදු මහරහතන් වහන්සේ අපිට හරි ලෙසම ධර්මයේ ලබලා දුන්නා. ඉතින් මේ දේශනාව අහලා මම හිතන්නේ ගුවන් විදුලි සංස්ථාවට බොහෝ දෙනෙක් කතා කරලා නම්බර් එක මගේ අරගෙන දුරකථන අංකය අරගෙන මට කතා කරා. කතා කර කර සතුට පළ කරා. අපි හරි සන්තෝෂෙන් ඇහුවේ මේ මේ වගේ ගාක් මිත්‍යා කතා කියනවනේ. ඇල්බිටියම් මහත්තයෙක් කතා කරලා කිව්වා ආම්ඳුරනේ ඒ ජෝතිෂ වැඩසටහනක් ඉවරුනාම කියනවලු කෙනෙක් ඒ වැඩසටහනට ඇවිල්ලා ඔබට රැයට නිින්ද යන්න හරියට නිින්ද යන්නේ නැත්නම් හතරගම දෙයියන් සිහි කරලා නිදා ගන්න එතකොට නිින්ද යනවා කියනවලු. ඉතින් මෙයා කියන්න ඕන මොකද්ද? මෙයා කියන්න ඕන බුදුරජාණන් වහන්සේ සිහි කරන්න. එහෙම නැත්නම් ධර්මයේ සිහි කරන්න. නැත්නම් ආර්ය මහා සංඝරත්නයේ සිහි කරන්න. සිහි කරලා නිදා ගන්න කියලා. ඒක නෙමෙයි කියන්නේ. එයා කියන්නේ කතරගම දෙයියෝ සිහි කරන්න කියලා. ඊළඟට දැන් මට කතා කරපු තව ලංකාවේ ප්‍රබුද්ධ අපේ හිටපු බොහෝ ගරු කරන අපේ මැතිතුමා මැතිතුමෙක් තමයි මේ මේ මැදිරිය අපි අද කතා කරන මේ මැදිරියේ එතුමාගේ රූපේ තියෙන අමරදේව මැතිතුමා. එතකොට අපේ ගහන්දරවයන් එතුමාගේ නෝනා මහත්මිය. මේ මැතිණිය විමල අමරදේව මැතිණිය කතා කරලා මට සතුට පළ කරා මං ගෙදර ඉඳලා මේ දේශනාව අහගෙන හිටියේ. එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා. මොකද අර සත්‍ය යනකොට එයාට සතුටට gedara ඉඳන් රේඩියකට එහෙමයි. එහෙමයි කියනවලු. ඉතින් gedara අයට කිව්වලු මේ ඔයගොල්ලෝ හිතනවා ඇති මට මේ පිස්සුද කියලා. නෑ නෑ මම මේ සන්තෝෂෙට මේ කියලා ඊට පස්සේ දුරකථන අංකය අරගෙන මට කතා කරලා සතුට පළ කරා. ඒ නිසා මම මේ කරුණු ටික මේ දේශනාව ඇතුලේ කියන්න පින්වත්නි අද අපි වාසනාවන්ත පිරිසක් බවට පත් වෙලා තියෙන ඇතුළෙම දුර්භාග්‍යයක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ දුර්භාග්‍යය තියෙන්නේ මේ ඇතුළෙන්ම තමයි. ඒ නිසා විවිධ විවිධ භික්ෂූන් වහන්සේලා බිහි වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ අකාලික ධර්මය යට කරමින් తాවකාලික මත ඉදිරිපත් කරමින් මේ නිවන් මඟ අහුරලා දානවා. අපි කාලයක් ಗುಣධර්ම දියුණු කරලා තමයි මාර්ගඵල අධිගමයකට එන්න වෙලා තියෙන්නේ. ඒ කාලේ හිටිය බාහ්‍ය දාරුචීරිය වැනි උතුමෝ ෂණයකින් ධර්මයේ වටහා ගන්නවා. මේ කාලේ අපිට මේ තික්ක පඤ්ඤා කියන එක නැහැ. තීක්ෂණ විදියට දැන් දැන් මේ කාලේ අපිට මේ මාර්ගයේ වඩා ගන්න තියෙන්නේ මේ බොහොම දුෂ්කර විදියටයි. හිප්පා විඤ්ඤා නෙමෙයි. ඔව් අමාරුයි. ඒතකොට දණ්ඩා විඤ්ඤා මේ අමාරු විදියට යන්න වෙලා තියෙනවා. බඩ ගාගෙන, දන ගාගෙන ටික ටික එහෙම යන්න වෙලා තියෙනවා. ඒ කාලේ නම් සවැත් නුවර අපිට හිටිය කෝටි 5ක ජනගහනයක් සම්පූර්ණ මාර්ගඵලලාභී. කෝටි 7ක් හිටිය කෝටි 7න් 5ක් මාර්ගඵලලාභී. අද ලංකාවේ කෝටි 2ක් විතර ඉන්නවා එක මාර්ගඵලලාභියෙක් හොයාගන්න බෑ සේරම ඉන්නේ මිත්‍යා කතා කියන මාර්ගඵලලාභී. සරහතන් වහන්සේලා ගිහී කීටියට නෑ. දැන් මට මතකයි එක වතාවක් මම ධර්ම දේශනාවක් කරපු වෙලාවක තරුණ ළමෙක් මං කිව්වා ඔයගොල්ලෝ දැන් ධර්මයට යොමු වෙලා කටයුතු කරන්න කිව්වම එතුමා කිව්වා බොරැල්ල ප්‍රදේශේ මේ හාමුදුරනේ මම දැන් වැඩසටහනකට යනවා බලනකොට මේ රාතන් වහන්සේ නමකගේ. ඉතින් මට පොතකුත් දුන්නා. මං කිව්වා මට මොකුත් කියන්න බෑ. ඒ කාලේ නම් මම සැහැණ මේ අවබෝධය තව මදි. මේ සූත්‍ර තව තව පරිශීලනය කර කර එන ගමන් හිටියේ. එන මං කිව්වා මට එකපාරටම මේ රාතන් වහන්සේ නමකට මොකුත් කියන්න බෑ. පෙරලා රහතන් වහන්සේ නමක්ම වුණොත් මාව අමාරු වැඩ නිසා මම මුකුත් කියන්නේ අපි බලමුකෝ ටිකක් කියලා මං කී කී ඉඳලා තව දවසක වැඩම කරපුවම ආයි පොතක් දුන්නම මං එකපාරට පෙරලපුවම ඒක අර මං හිතන්නේ සම්මා දෘෂ්ටියෙන් යුක්ත බලවේගයක මහිමෙන්ද මන්ද පිටුවක් පෙරළුණා හරියටම. ඒකේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාම. ඒතර සම්මා වායාම බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ මේ නූපන් අකුසල් නොයිපදීමට දරන උත්සාහය. උපන් අකුසල් නැති කිරීමට දරන උත්සාහය. උපන් නූපන් කුසල් ඉපදවීමට දරන උත්සාහය, උපන් කුසල් වැඩි දියුණු කිරීමට දරන උත්සාහය. එතකොට අනුප්පන්නානං අකුසලානං ධම්මානං. ඒතකොට නූපන් අකුසල් නොහිපදීමට අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති. උප්පන්නානං අකුසලානං ධම්මානං ඒ උපන් අකුසල් නැති කිරීම. ඊළඟට අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. මේ විදිහට මේ කරුණු ටික පාළියෙන් මේ විග්‍රහ වෙන ටික මේකේ තියෙන වෙන විදිහකට. මම ඊට පස්සේ කිව්වා ඒකාන්ත වශයෙන්ම මාත්‍ය මට දැන් නම් කියන්න පුළුවන් මේ නම් රහතන් වහන්සේ නමක් නොවේ. මොකද රහතන් වහන්සේ අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙන් පිට දේශනා කරන්නෙම නැහැ. එද රහත් නැහැ කියලා. දැන් නම් අපි හොඳටම දන්නවා ඒ තරම් බොරු රහතුන් බිහි වෙච්ච නිසා බොරු බුදුහාමුදුරුවෝ බිහි වෙච්ච නිසා සිරවර්ධනල වගේ දැන්නන්නේ ඊටම පැහැදිලි. මේ මාර්ගයේ ක්‍රමවේදය දැන් නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට පින්වන්දි රැවටෙන්න එපා. කවදාරි දවසක අපිත් කියාගෙන එන්න පුළුවන් මාත් රාත් වුණා පින්වත්නි කියලා. ශෛලිය එහෙම ඉතින් හොඳ තැම්පත් වෙන්න ඕනේ. ඉතින් අතකුත් තියලා ගන්නට මේ වගේ පින්වත්නි දැන් අපි රාත් වුණා කියලා. ලංකාවේ ඉන්න ජනතාව හැබැයි එතෙන්දී ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ තනතුර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අර ඕස්ට්‍රේලියාවේ එහෙම ගිහිල්ලා බණ කියන අර මිත්‍යා දෘෂ්ටික භික්ෂුව කියනවා කියන්නේ මේක සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ වෛද්‍යවරු ඉංජිනේරු වගේ ඒ අයටලු තේරෙන්නේ. එහෙම කියනවලු. නිසා මේකේ දැන් ඕන කෙනෙක් අල්ලන්න පුළුවන්. මහාධිකරණ විනිසුරු කියලා හරියන්නේ නැහැ. අහුවෙනවා. ඔව් නීතිඥය කියලා මේ වෙන්නේ අහුවෙනවා. මහාචාර්ය කියලා මේ වෙන්න අහුවෙනවා. මේ මොකද මේ ඒරියා එක මේ පරාසය අපේ විශයෙන් තොරයි. අපේ විශයෙන් තොර එකක් මේ තියෙන්නේ. ඒකද රවට්ටන්න පුළුවන්. ධානයක් කියලා රවට්ටන්න පුළුවන්. මාර්ගඵලයක් කියලා රවට්ටන්න පුළුවන්. ඒ නිසා දැන් අර ඕස්ට්‍රේලියාවේ ඒ යුවල වෙනුවෙන් මම පැය දෙකක් වෙන් කරා මහන්සි වෙලා හිටියත් ඒගොල්ලන්ව සම්මා දිට්ඨියට ගන්න. මගේ හිතවත් පිරිසක් නැත්නම් අපරාධය ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටියට ගිහිල්ලා නිරයට යනවා. ඒතකොට අකාලික ධමයේ ප්‍රතිඵල නෙලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැහැදිලි ලෙසම මේ සූත්‍ර පිටකයේ තියෙනවා 17705ක් සූත්‍ර සහිතව. පින්නතුන්ට මේ සේරම කියව ගන්න බැරි වුණත් අපි ටික ටික ටික කියවන්න පටන් ගන්න ඕන. ආරම්භයක් හැටියට හොඳයි මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටස. සූත්‍ර 50යි තියෙන්නේ. ඒකේ මූල පරියාය සූත්‍රයේ පළවෙනි එක ඒක අමාරුයි ටිකක්. දැන් එතනින් පටන් ගන්න නැතුව දෙවනි එකේ ඉඳලා ගිහිල්ලා ඉවර වුණාට පස්සේ මූල පරියායයකට එන්න කියලා අපිට කියන්න කැමතියි. දැන් ඕක ඇතුලේ තියෙනවා හොඳ කියව ගන්න හොඳ සූත්‍රයක්. ඒ තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මුලින්ම දේශනා කරපු දේශනාව. චූලහත්ති පදෝපම සූත්‍රය. අන්න එතනින්ම පටන් ගත්තම හරි. ඒක ලංකාවේ දේශනා වෙච්ච පළවෙනි සූත්‍රයනේ. රජුරෝ තෙරුවන් සරණ ගිය සූත්‍රය. අද ලංකාවේ ඉන්න බොහෝ දෙනෙක් චූලහත්ති පදෝපම සූත්‍රය කියවලා නැහැ. ළඟදී මම එක කාන්තා පාසලකට කොළඹ දේශනා කරලා වෙලාවේදී ඒ දේශනා කරපු වෙලාවේදී ඒ විදුහල්පතිතුමිය ඇතුළු මම කිව්වා ආචාර්ය මණ්ඩලය හෝ මේ දරුවෝ සමාජයට මේ සූත්‍රය කියවලා නැතුව ඇති කියලා. ඊට පස්සේ විදුහල්පතිතුමිය බොහොම අවංක ලෙස ප්‍රකාශයක් කරා මේ පසුව හාමුදුරනේ ඇත්තටම මම දේශ ප්‍රෝග කියවලා නැහැ. හොඳයි හාමුදුරුවෝ කියූපේක මේ කොහොමද කියවගන්නේ කියලා. මම කිව්වා ඔකට අපි පරිවර්තනයක් තියෙනවා අපේ පරිවර්තන තියෙනවා ඒව අරගෙන කියවමු කියලා මම ඒකට අවශ්‍ය උපදෙස් ලැබලා දුන්නා. ඉතින් ඊට පස්සේ කිව්වා අපි පාසලට ඒ පරිවර්තන ටික සේරම ගන්නවා. ඒ වගේම ජාතක පොත්වල පරිවර්තනක් තියෙනවා. ඒවත් අර ගන්නවා ළමයින්ට කියලා කිව්වා. ඉතින් ඒ නිසා මේ ධර්මය මම මේ දේශනාව තුළ දැන් මේ අකාලිකභාවයට අපිට වුණතරම් උදාහරණ තියෙනවා. මෛත්‍රී භාවනාව කරලා බලන්න අපිට අර කියන ආනිසංස ලැබෙනවා. මිනිස්යන්ට ප්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ගේ ප්‍රීඩා නැති වෙලා යනවා. දෙවුරු රකින්න බාරගත ගහන්න ඕනේ මම ඒ කාලේ ධර්මයේ දන්නේ නැති කාලෙදී මට මතකයි කොච්චර බාර ගැට ගැහුවද මමම අනිත්‍ය වෙනුවෙනුත් ගැට ගැහුවා. මෛත්‍රී භාවනාව සැබෑ ලෙස ආරම්භ කරේ යම් දවසකද දස දිසා භාවනාව මීට අවුරුදු 20කට විතර පෙර එදා පටන් පඳුරු ගැට ගැසීම නැත. ඒක තමයි ධර්මයේ අකාලික බව. මේ අපිට දැනොත් ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. ගන්න පුළුවන්. ඒතකොට ඇත්තටම කෙනෙකුගේ මූණ පැහැපත් වෙනවා. මුඛ අන්නෝ විප්‍රසීදති. කළු පාට සුදු පාට කරන්න බෑ. හැබැයි අනිවාර්යයෙන්ම එයාගේ අර මූණේ ප්‍රසාද ජනක භාවයක් හටගන්නවා. වෙනදට වඩා නැති. මං කියන්නේ මේ ලෝකයේ ඉන්න ඕන කෙනෙකුට මේ දේශනාව අහගෙන ඉන්න අයට මේක කරන්න පුළුවන්. එතකොට භාවනාව තුල ප්‍රතිඵල ලැබෙනවා, දානය තුල ප්‍රතිඵල ලැබෙනවා, දන් දෙන්න දෙන්න ලැබෙනවා. දින්නා සුඛ බලං හෝති, දෙන අයට ලැබෙනවා. නාදින්නම් හෝති තන්තත, නොදෙන අයට ලැබෙන්නේ එතකොට දානමය වශයෙන්ද ඊළඟ සීලමය වශයෙන් සිල්වත් කෙනාට විපිලසර භාවයක් ඇති වෙන්නේ ඒක අපිට තියෙන ලොකුම ආනිසංශය. එතකොට ප්‍රථම උපනිෂ සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට දැන් සිල්වත් කෙනාට මේ යම් ආකාරයක පසුතැවිල්ලක් එන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ සිල්වත් වෙලා බලන්න නැද්ද කියලා අකාලිකයි. මම සත්තු මරන්නේ මං හොරගම් කරන්නේ මං වැරදි කාම සේවනය කරන්නේ මං බොරු කියන්නේ මං කේලාම් කියන්නේ මං පරුස වචන කියන්නේ ඔය ආදි වශයෙන් කල්පනා කරලා බලන්න එතකොට විශාල සතුටක් ඇති වෙනවා ඒක තමයි ධර්මයේ අකාලික බව ඒතකොට අර භික්ෂුන් වහන්සේලා කියන්නේ දුටු නිවන එක එකට එකකට කියනවා මේ මොකද්ද මේ මිත්‍යා දෘෂ්ටික එකත් මම මේ සංසන්දනේ යන්නේ දැන් යම් කිසි කෙනෙක් මොකක් කරේ අවබෝධයකට ආපුවම කියනවා ඒ තමයි කියනවා දුටු නිවන දැන් දුටු නිවනේ ඉඳගෙන නිවනට යන්න කියනවා ඒ අමුතුම විග්‍රහයන් තියෙන්නේ. ඒ වගේ මහා දැවැන්ත මිත්‍යාවක් යන අවස්ථාවක සැබෑ ධර්මයේ අකාලික ධර්මයේ ප්‍රතිඵල මේ විසංගේ පොහොය උදාවන මොහොතේදී ඔබ උදා කරගන්න උත්සාහ කරන්න අපට නව වර්ෂයකුයි මේ උදා වෙන්නේ බෞද්ධයන්ට මේක තමයි නියම සැබෑ වර්ෂය ඒ නිසා මේ උදාරතර ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් මේ අකාලික වූ ඒ සම්බුදු ධහමේ උතුම් ප්‍රතිඵල ලබාගෙන මේ සසර දුක නිමා කොට ලබන අමා නිවන් සුව සලසා ගැනීමටම හේතු වාසනා වේවා අවසරයි ස්වාමින් වහන්සේ අද ධර්මානුශාසනාවේ දායකත්වයන් මෙසේ මැයි මාස 24 වන දින පරලෝස් සැපත් දයාබර පියාණන් වෙන වින්සන් පීරිස් සමරනායක සිරිවර්ධන මහතා ඇතුළුව පරලෝස් සැපත් දයා සිරිවර්ධන මෑණියන්ටත් බූස්සේ පදිංචිව සිට පරලෝස් සැපත් දෙමව්පියන් වෙන ඩී.ඒ. ජයසේන මහතා සහ මෑණියන් වෙන මර්සි ජයසේන මෙතිනියද ඇතුළුව පරලෝස් සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම. සියලු දෙනාගේ නමින් මිය පරලෝකියා වූ සීලම ඥාති මිත්‍රාදීන්ට මේ උදාරතර මහා පින අනුමෝදන් කරමු අනුමෝදන් විත්වා. එසේ අනුමෝදන් වීමෙන් ඒ සියලු දෙනාගේ භවගාමී ජීවිත සපවත් වෙත්වා සුවපත් වෙත්වා. අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ උතුම් ධර්ම දානමේ මහා පින සිද්ධ කරපු මේ සියලුම දායකකාරකාදී පින්වතුන්ගේ ඒ සියලු උතුම් ධාර්මික ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සඵල කරගන්නට ඒ සියලු දිනාටම යහපත් වාසනාවන්ත ජීවිත ගත කරගන්නට ඒ අයගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ වගේම රැකීරක්ෂා කටයුතු ආදී ලෞකික කටයුතු මෙන්ම ඒ ධම් අවබෝධයට උපකාර වන ඒ මාවත්වලට යොමු වීමේ කටයුතු සෑම දෙයක්ම සාර්ථක කරගන්නට නිරෝගී සුව චිර ජීවනයේ සරසාගෙන කටයුතු කරන්න පින්වත් දිවිදේවතාන් වහන්සේලා ගණන්ත ආශිර්වාදයෙන්ද මේ පිනේ බලයෙන්ද හේතු වේවා වාසනාව වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. මේ විදිහට මේ උදාරතර ධර්ම දේශනාවෙන් අත්පත් කරගත්තා වූ පින්වල බලයෙන් ඔබ සියලු දෙනාටම විශේෂයෙන්ම දෙවියෝ සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරු සෙන්පති දෙවිවරු ප්‍රධාන පින්වත් දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා මේ පින්වත් සියලු දෙනාට ධාර්මික රැකවරණය සලසා දෙන අතර රටවාසීන්ට ලෝවාසීන්ට සිතක් සාන්තියක් උදා කෙරෙත්වා දෙවිවරු සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දිනු කරගෙන අමා මහ නිවනින් සැනසෙත්වා සාදු සාදු මේ උතුම් මහා පින්වල බලයෙන් ඔබ අප සියලු දෙනාගේ මෙලව ජීවිත යහපත් වේවා පරලෝ ජීවිත සුගතිය මෙහිමි වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වැඩම කොට වදාළ ශාන්ත සුන්දර පරම රමණීය අති උතුම් අමෘත මහා නිර්වාණ සම්පත්තිය මේ ගෞතම බුදුසසුනේදීම සාක්ෂාත් කර ගැනීමේ දුර්ලභ වාසනාව වාග්ය උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නවා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සාසනං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 පෙරවරු 9යි.